සමහර වෙලාවට හිතෙනව නේද මේ ලෝකේ හැමදේම හරිම අවුල් සහගතයි කියලා. ඉතින් මේ වගේ වෙලාවක කොහොමද අපි නොසැලෙන ස්ථාවර මනසක් පවත්වාගන්නේ? ආ අන්ද ඒකට උදව්වක් වෙන හරිම ප්‍රබල ඉගැන්වීමක් ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි බුදුදහමේ එන ඇත්පියවර උපමාව. හොඳයි. එහෙනම් අපි මේ කතාවට ටිකක් ගැඹුරටම යමු. ඇත්තටම මේ උපමාවෙන් කියවෙන්නේ හරිම සරල ඒත් හරිම ගැඹුරු අදහසක්. හිතන්නකෝ ලොකු අලියෙක්ගේ පයපාරක් තියෙනවා. දැන් වනාන්තරයේ ඉන්න වෙන ඕනම සතෙක්ගේ පයපාරක් අර අලියෙගේ පයපාර ඇතුළට දාන්න පුරුවන් නේද? අන්න ඒ වගේ තමයි බුදුදහමේ තියෙන සීලම කුසල් දහම්, සීලව යහපත් ඉගැන්වීම, චතුරාර්ය සත්‍ය කියන එකම රාමුව ඇතුළට ඇතුළත් කරන්න පුළුවන්ලු. ඒ කියන්නේ මොකද්ද? අපි මේ මූලික සත්‍ය හතර හරියට තේරුම් ගත්තොත් අනිත් හැමදේම ඉබේම වගේ පැහැදිලි වෙනවා. ඉතින් අපේ මේ ගමනේ පළවෙනි පියවර වෙන්නේ අර කිව්ව හැමදේම ඇතුළත් වෙන යෝධ පය පාර. ඒ කියන්නේ මේ මූලික සත්‍යයන් මොනවද කියලා හරියටම අඳුනගන්න එක. මෙන්න මේකයි ඒ සත්‍ය හතර. පළවෙනි එක තමයි දුකක් තියනවා කියන එක. දෙවෙනි එක ඒ දුක නිකම්ම ඇති වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. තුන්වෙනි එක තමයි ඒ දුක නැති කරන්න පුළුවන් කියන එක. හතරවෙනියට ඒ දුක නැති කරන මාර්ගයක් උද තියෙනවා. ඇත්තටම අපි ඉපදුන දවසේ ඉඳන් මිය යනකල් අත්විඳින හැම දෙයක්ම මේ රාමුවට වැටෙනවා. සූත්‍රයේ මේක තවත් සරල කරලා අපේ අත්දැකීම් වල අපි තදින්ම අල්ලගෙන ඉන්න කොටස් පහක්, ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයම තමයි දුක කියලා සාරාංශ කරනවා. දැන් බලන්න මේ ගැන්වීමේ තර්කය කොච්චර අපූර්වද කියලා. ඒක හරියට මෙහෙම දෙයක් වගේ. මුළු වනාන්තරයම තේරුම් ගන්න ඕන නම් ඒක ගහක් අරගෙන ඒක ගැඹුරින් අධ්‍යයනය කරන්න කියනවා වගේ. මුළු ධර්මයම තේරුම් ගන්න අපි මුලින්ම පටන් ගන්න ඕනේ අර පළවෙනි සත්‍යයෙන්. ඒ කියන්නේ දුකෙන්. එහෙනම් අපි බලමු මේ දුක කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. හරි. දැන් අපි කරන්න යන්නේ මේ දුක කියන අදහස තවත් පොඩි කෑලි වලට කඩලා බලන එක. හරියට විද්‍යාගාරයකදී අන්වීක්ෂකයකින් වස්තුවක් දිහා බලනවා වගේ අපි මේ දුක කියන දේ ඇතුළටම zoom කරලා බලමු ඒක හැදිලා තියෙන්නේ මොන වයින්ද කියන. මෙන්න මේ ගලායාම තමයි හරිම වැදගත්. බලන්නකො මේ තර්කයේ දිවෙන විදිය. පළවෙනියටම කියනවා පළමු සත්‍යය තමයි දුක. ඊළඟට ඒ දුක කියන්නේ මොකක්ද? ඒ තමයි අපි දැඩිව අල්ලගෙන ඉන්න උපාදානස්කන්ධ පහ. හොඳයි. ඒ පහම එකපාර බලන්නේ නැතුව අපි ඒකෙන් එකක් විතරක් තෝරගන්නවා. ඒ තමයි අපේ මේ ශාරීරිය. ඒ කියන්නේ රූපය. ඊරටත් පස්සේ ඒ රූපය ඒ කියන්නේ අපේ ශාරීරිය පවා තවත් කුඩා කොටස් හතරකට කඩනවා. ඒ තමයි සතර මහා භූත. දැක්කද අපි ප්‍රශ්නයක මුලටම යන විදිය? හරි. මෙන්න අපි යනවා මේ සූත්‍රයේ හදවතටම. අපි දැන් කරන්න යන්නේ අපේම ශාරීරිය, අපේම මේ භෞතික අත්දැකීම, ඒක හැදිලා තියෙන මූලිකම මූලිකම කොටස් දක්වා කඩලා විග්‍රහ කරලා බලන එක. අපි පටන් ගමු පළවෙනි මූලික ධාතුවෙන්. ඒ තමයි පඨවි ධාතුව. දැන් මේකට පොළව කිව්වට මේ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පසගන නෙවෙයි. මේ කියන්නේ අපිට දැනෙන ඕනෑම තද ගොරෝසු ඝන ස්වභාවයක් ගැන. ඒ කියන්නේ solidity කියන ගුණය ගැන. දැන් බලන්න අපේ අංගයේ තියෙන කේස්, නියපොතු, ඇටකටු මේ හැමදේම තදයි, ඝනයි. එළියේ තියෙන කඳු, පාරවල්, ගල් ඒවත් තදයි ඝනයි. ඉතින් මේ අභ්‍යන්තර සහ බාහිර දේවල් දෙකේම තියෙන්නේ එකම ගුණය. සූත්‍රයේ අහන ප්‍රශ්නේ හරිම ප්‍රබලයි. ඒ තමයි මහා ගං වතුරකට ඇවිත් මුළු පොළොවම හොදගෙන යන්න පුරුවන් නම් අපේ මේ ශරීරයේ තියෙන මේ පුංචි ඝන කොටස් ටික මගේ කියලා අපි මෙච්චර තදින් අල්ලගෙන ඉන්නේ ඇයි? ඉලින් අර ඇලීමට අර අල්ලගෙන ඉන්න එකට විසඳුම මොකක්ද? මෙන්න මේකයි විසඳුම. මේක තමයි මානසික පුහුණුව. අපි විග්‍රහ කරන හැම ධාතුවක් දිහාම බලලා මේක මගේ නෙවෙයි, මම මෙයා නෙවෙයි, මේක මගේ ආත්මය නෙවෙයි කියන නුවණින් ප්‍රඥාවෙන් දකින එක ඇත්ත ස්වභාවයේ ඉදිරියට දකින්නකොට අර තිබ්බ තද ඇලීම ඉබේම වගේ ගිලිහිලා යනවා. මරි දැන් අපි යමු දෙවනි මහා භූතයට. ඒ තමයි ආපෝ ධාතුව. ඒ කියන්නේ දේවාලයකට බැඳ තබන කලාගෙන යන දීරමය ස්වභාවය. cohesion and liquidity කියන ගුණාංග. මෙතනදිත් අපි දකින්නේ අර කලින් දැක්ක රටාවම තමයි. බලන්න අපි ඇඟේ තියෙන ලේ, කඳුළු, දහඩිය, ඒ වගේම එළියේ තියෙන ගංගා, සාගර මේ හැම දෙයකම තියෙන එකම ගලාගෙන යන ස්වභාවය. දැන් හිතන්න මහා සාගරය පවා වීලිල යන කාලයක් එනවා කියලා කියනවා නම් අපේ මේ ශරීරයේ තියෙන දියර බිඳු ටිකක් ගැන අපිට මොන විශ්වාසයක් තියෙන්නද? ඒ හැමදේම නිරන්තරයෙන් ගලාගෙන යනවා, වෙනස් වෙනවා. තුන්වැනියට අපි බලමු තේජෝ ධාතුව ගැන. සරලවම කිව්වොත් මේ කියන්නේ උණුසුමේ සහ ශක්තියේ ස්වභාවය. අපේ ශරීරයට උණුසුම දෙන අපි කන දේවල් දිරවන්න උදව් කරන ශක්තිය තමයි මේ. මෙතන තියෙන සම්බන්ධය ඇත්තටම හරිම පුදුම සහගතයි. හිතන්න අපේ බඩ ඇතුලේ ආහාර දිරවන්න තියෙන ශක්තියයි එළියේ දර ටිකක් පත්තු කරන ගින්දරයි මේ දෙකම එකම තේජෝ ධාතුවේම ප්‍රකාශනයන්. දැන් බලන්න මුළු ගමක්ම අලු කරලා දාන ලැබුගින්නක් උනත් අන්තිමට නිවිලා යනවා නේද? එහෙනම් අපේ ශරීරයේ තියෙන මේ తాවකාලික උණුසුම මගේ කියලා අල්ලගෙන ඉන්න එකේ තේරුමක් තියනවද? හරි. දැන් අපි එනවා අවසාන මහා භූතයට. ඒ තමයි වායෝ ධාතුව. මේ කියන්නේ චලනය සහ කම්පණය ස්වභාවය. අපි ඇතුළට ගන්න හුස්මේ ඉඳලා අපේ අත්පා චලනය වෙන විදිහ දක්වා, ඒ වගේම ඉලියේ ගස්වල කොළසලන සුළඟ දක්වා චලනය වෙන හැම දෙයකම තියෙන්නේ මේ ධාතුව තමයි. ඉතින් මේ අවසාන ධාතුවෙනුත් පැහැදිලි වෙන්නේ අර එකම කාරණේම තමයි. බලන්න අපි අතක් උස්සන්න යොදන බලයත් අහසේ වලාකුලක් අරගෙන යන සුළඟත් මේ දෙකම එකම චලන ධාතුව. එකම වායෝ ධාතුව. මුළු ගමක්ම විනාශ කරලා දාන ඡණ්ඩ මාරුතයක් වුණත් අන්තිමට නැවතිලා යනවා. එහෙමනම් අපේ ශාරීරියේ මේ පුංචි චලනයන් මගේ කියලා අල්ලගෙන ඉඳලා ඒකෙන් ලැබෙන ඵලය මොකද්ද? හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පඨවි, ආපෝ, තේජෝ ගැන මේ තරම් ගැඹුරට විග්‍රහ කරලා ඒකෙන් අපේ එදිනෙදා ජීවිතයට දෙන ප්‍රයෝජනේ මොකක්ද? කවුරු හරි බනිනකොට, අපහාස කරනකොට මේ දෙනම උදව් වෙන්නේ කොහොමද? මෙන්න මේක තමයි ඒකට පිළිතුර. මේකෙන් පෙන්වන්නේ අපි කේන්ති ගන්න ප්‍රතික්‍රියා කරන මොහොතක් භාවනාවක් බවට පත් කරගන්නේ කොහොමද කියලයි. හිතන කවුරු අපිට කටුක වචනයකින් බනිනවා. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? අපි එකට දෙක කියනවා. ඒත් මේ ක්‍රමයට අනුව අපි මුලින්ම නිකන් නිරීක්ෂණය කරනවා. හරි, කනට ශබ්දයක් වැදුනා. ඒ නිසා හිතට වේදනාවක් දැනුණා. ඊළඟට අපි දකිනවා අර ශබ්දයත් ඒ නිසා ඇතිවුණ වේදනාවත් ඒ හැමදේම తాවකාලිකයි වෙනස් වෙනවා කියලා. අන්න ඒ මොහොතේදී සිත අර අපි කලින් කතා කරපු මහා භූතයන්ගේ ස්වභාවය කියන නැංගුරමට බැඳ ගන්නවා. එතකොට තරහවට අපේ සිත පැහැරගෙන යන්න දෙන්නේ නැතුව ස්ථාවරම ඉන්න පුළුවන් වෙනවා. මේ කියමන තමයි මේ මානසික අභ්‍යාසයේ තියෙන අන්තම පරීක්ෂණය. හිතන්න දරුණු සුරු පිරිසක් ඇවිත් දෙපැත්තේ මිට තියෙන කියතකින් ශාරීරියේ කෑලි කෑලි වලට කපනකොටත් ඒ අයට වෛරයක් හිතේ ඇති කරගත්තොත් ඒක බුද්ධ දේශනාව අනුගමනය කිරීමක් නෙවෙයිලු. මේකෙන් අපිට හිතාගන්න පුරුවන් නේද මේ මානසික පුහුණුවේ ඉලක්කය කොයිතරම් ගැඹුරු තැනකද තියෙන්නේ කියලා. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයේට තමයි ටිකෙන් ටික ලඟ වෙන්නේ. ඉතින් මේ කරපු සියලුම විශ්ලේෂණවල මේ කතා කරපු සියලුම අභ්‍යාසවල අවසාන ඉලක්කය මොකක්ද? ඒ තමයි උපේක්ෂාව කියන தত্ত্বයටපත් වීම. ඒ කියන්නේ නොසැලෙන ගැඹුරු පරිපූර්ණ මානසික සමබරතාවයකට. හැබැයි මේ ගමන තනියම යන්න ඕන ගමනක් නෙවෙයි. හිතට අමාරු වෙලාවට උපේක්ෂාව පවත්වා ගන්න අමාරුයි කියලා හිතන වෙලාවට අපිට උදව්වට ගන්න පුළුවන් දේවල් තුනක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ගුණ, උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ ගුණ සහ ඒ ධර්ම මාර්ගයේ යන සංඝ රත්නයේ ගුණ. මේවා සිහිපත් කරනකොට හිතට ලොකු ශක්තියක් ලැබෙනවා. සූත්‍රයේ කියවන තවත් අපූර්වයක් තමයි මේ විදිහට කරලත් හිත හදාගන්න බැරිකුණොත් ඒ ගැන ඇතිවෙන කනකාටුව පව තවත් උත්සාහ කරන්න පිළඹවීමක් වෙනවා කියන එක. අවසාන වශයෙන් බැලුවොත් මේ අපි කතා කරපු සම්පූර්ණ අභ්‍යාසයම සම්බන්ධ වෙන්නේ බුදුදහමේ තියෙන ගැඹුරුම මූලධර්මයක් වන පටිච්ච සමුප්පාදයට එහෙමත් නැත්නම් හේතුඵල ධමයට. ඒ කියන්නේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ හේතුවක් නිසා. දුක හටගන්න හේතුව තමයි අපේ අත්දැකීමට තියෙන දැඩි තණ්හාව. ඉතින් ඒ හේතුව නැති කළොත් ඒකේ ප්‍රතිඵලය වන දුකත් ඉබේම නැති වෙලා යනවා. අන්න ඔය සරල හේතුඵල ධම දැකීම තමයි ධාමයේ දැකීම කියලා කියන්නේ. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේකර්. මේ පුහුණුවේ ප්‍රතිඵලය හැඟීම් දැනීම් නැති සීතල වෙච්ච මනසක් නෙවෙයි. ඊට හාත්පසෙම විරුද්ධයි. මේකෙන් ලැබෙන්නේ ගැඹුරු නිදහස් සතුටක්. සූත්‍රයේම කියනවා මේ අවබෝධයට පත් වුණාට පස්සේ ඔහු ඒ ගැන බොහෝසේ සතුටු වෙනවා කියලා. ඒක බුද්ධ ශාසනය තුල ලබන මහත් ජයග්‍රහණයක් විදිහටයි හඳුන්වන්නේ. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම පස්සේ අපි අපේන්ම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා අපේ මේ අත්දැකීම් කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන తాවකාලික මහා භූතයන්ගේ ගලා යාමක් විතරක් නම් ඇත්තටම මගේ කියලා අයිති කරගන්න දෙයක් තියෙනවද ඒමත් නැත්තම් කේන්ති ගන්න වෛර කරන්න තරම් දෙයක් මේ ලෝකේ ඇත්තරම තියනවද?